ඊළඟට වින්ද්‍යා නේද අවසරයි පින්වන් ස්වාමීන් වහන්සේ මේ මුලින්ම බුදුදහමට ටිකක් යොමු වෙන ආදුනිකයෙක් වගේ නම් කොහොමද මේ එයා ඉස්සෙල්ලම මොනවද කරන්න ඕනේ කියන්නේ බණ අහන එක නම් සාමාන්‍යයෙන් බොහෝ විට කරනවනේ හුඟක් අය ඊට පස්සේ ඊයේ අමතරව භාවනා කරන්නද අභිධර්මයේ ඉගෙන ගන්නද සූත්‍ර දේශනා අහන්නද ඒ වගේ දැන් හැම එකම එකට කරනවා කරන්න ඕනේද නැත්නම් සමගාමීව එහෙම මේ දැනගන්න ඕනේ කොහොමද කරන්නේ කියලා. ආ. ඉතින් අපිට මේ බුදුදහමේ පියවර තුනක් තියෙනවා දාන සීල භාවනා කියලා. හැකි අවස්ථාවල දන් දෙන්නත් උත්සාහ කරන්න ඕන. හැකි අවස්ථාවල සිල් සමාදන් වෙලා සිල් ආරක්ෂා කරන්නත් උත්සාහ කරන්න ඕන. හැකි අවස්ථාවල ටික ටික භාවනා කරන්නත් උත්සාහ කරන්න. ඔය වැඩ තුනම ටික ටික හරි කරගෙන යන්න උත්සාහ කරන්න. ඒ ඒ තුනම කිරීම ප්‍රයෝජනවත් වෙනවා එකක් කරලා ඉවර කරලා නික පටන් ගන්නවා කියන එකක් නෙමෙයි යමක් දැන් දන් දීමේ අර්ථය මොකද්ද තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ට යහපතක් කිරීම අපි අර මුලින් කිව්වේ අනුකම්පා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් පූජා බුද්ධියෙන් එහෙම දෙන්නට සුදුසු අවස්ථාවක් ලැබුණොත් මට එතනදී දෙන්න පුළුවන්. එහෙම උත්සාහ කරන්න ඕන. ඊළඟට සීලය කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කර කිරීම. නොකිව යුතු දේ නොකීම කිව යුතු දේ කිවීම. එතකොට සිල් සමාදන් වෙච්ච දවසට ඒ ටික විශේෂයෙන් කරන්න ඕන. අනිත් දවස් වලටත් පුළුවන් ද ඒ විදිහට රැකෙන. ටික ටික හරි. ඊට පස්සේ භාවනාව කියලා කියන්නේ වාඩි වෙලා කරන එක විතරක් නෙමෙයි දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ලෝක ධර්ම නුවණින් වටහා ගැනීම. ඒ සඳහා Tamanට මනසේ දුර්වලකමක් මතුවෙනකොටම ඒ මොකද්ද? ඒක මතුනේ කොහොමද? ඒකේ හේතුප්‍රත්‍ය මොනවද? ඒක දුරු කරන්නේ කොහොමද? එහෙම උත්සාහ කරන්න ඕන. හොයන්න ඕන, බලන්න ඕන, උත්සාහ කරන්න ඕන, ක්‍රියාත්මක වෙන්න. යහගුණයක් අවශ්‍ය තැනදී යහගුණය අවදි කරගන්නේ කොහොමද? ඒක හේතු ප්‍රත්‍ය මොනවද? කොහොමද ඒක මතු කරගන්නේ? ඒකට උත්සාහ කරන්න අපිට වෙනස් කළ නොහැකි ලෝක ධර්මතාවයක් හේතුඵල ත්‍රිලක්ෂණ වගේ අපිට ධර්ම න්‍යායන් අපිට ධර්ම න්‍යායන් වෙනස් කරන්න බෑනේ. ඒතර හේතු හේතු වෙනස් කළාම ඵල වෙනස් වෙනවා. හැබැයි හේතුඵල ධර්මතාවය කියන එක අපිට වෙනස් කරන්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කොහොමවත් වෙනස් කරන්න බෑ. අන්න එහෙම වෙනස් කළ නොහැකි ධර්මතා හමුවේ කම්පණයටපත් වෙන්නේ නැතුව ඒවට ඔරොත්තු දෙන්න හිත පුහුණු කරන්නේ. ඔය වැඩ තුන තමයි භාවනා කියන්නේ දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ලෝක ධර්ම වලට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම. ඒතර ඔය වැඩ තුනම දාන, සීල, භාවනා වශයෙන් ඔය තුනම පුළුවන් පුළුවන් හැටියට පුහුණු කරන්න උත්සාහ කිරීම හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. දරුවන් සරණයි.